ආයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතාව කරන්න යන්නේ මනස නිසල කරගන්න පුළුවන් හැබැයි ටිකක් වෙනස් ක්‍රියාශීලී මාර්ගයක් ගැන. හරි. එහෙනම් අපි මේ ගැන තවදුරටත් හොයලා බලමු. දැන් බලන්න භාවනාව කිව්ව ගමන් අපේ හිතේ මැවෙන්නේ මොන වගේ රූපයක්ද? අර හෙලවෙන්නේ නැතුව, ඇස් දෙකත් පියාගෙන හරිම සංසුන්ව ඉන්න කෙනෙක් නේද? හැබැයි ඉතින් ඇත්තකම භාවනා කරන්න වාඩි වුණාම මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට දැනෙන්නේ එක්ක නිදිමතක්, එහෙම නැත්නම් හිත එක තැනක තියාගන්න බැරි නොසන්සුන්කමක්. හිත 17 දුවනවා. මේක ඇත්තටම හරිම පොදු අභියෝගයක්. හැබැයි මෙහෙම හිතමුකෝ භාවනාව කියන්නේ නිකම්ම නිශ්චල වෙන්න එකට විතරක් නෙවෙයි නම් ඒක සිහියෙන් කරන චලනයක් ගැන දෙයක් වුණොත් එම අන්න ඒක තමයි අපි අද හොයාලා බලන්න යන්නේ. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු වාඩි වෙලා කරන භාවනාව ඇයි මෙච්චර අභියෝගයක් වෙන්න කියලා. මොනවද මේ පොදු ගැටලු? හිතන්නකෝ විශේෂයෙන්ම මේකට අලුත් කෙනෙක්ට එහෙම නැත්නම් පොඩි ළමයෙක්ට එකම විදිහට හෙලවෙන්නේ නැතුව ඉන්න එක කොච්චර ලොකු පීඩනයක්ද ඒ වගේම තමයි වාඩි වුණ ගමන් එන අර දරා ගන්න බැරි නිදිමත ඊට වඩා ලොකුම අභියෝගය තමයි හිත නිකන් නලියනවා වගේ එක තැනක තියාගන්නම බෑ අවධානය තියාගන්න තියෙන මේ අමාරුව නිසාම ගොඩක් වෙලාවට හිතනවා ආ මේක හරියන වැඩක් නෙවෙයි කියලා හැබැයි ඔය අභියෝගවලට හරිම ප්‍රබල ක්‍රියාශීලී පිළිතුරක් තියෙනවා. අන්න ඒක තමයි සක්මන් භාවනාව. අපි දැන් ඒ ගැන කතා කරමු. ඉතින් මොකද්ද මේ සක්මන් භාවනාව කියන්නේ? හරිම සරලයි. මේක ඇවිදින ගමන් කරන භාවනාවක්. අර වාඩි වෙලා කරන භාවනාව වගේ නෙවෙයි. මෙතනදී අපි ඇස් අරගෙන සාමාන්‍ය වේගයෙන් ඇවිදිනවා. වැදගත්ම දේ තමයි අපේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ ඇවිදිනකොට ශරීරයට දැනෙන අර භෞතික සංවේදනාවන්ට. හරි. එතකොට ප්‍රශ්නයක් එනවා මේම චලනය වෙන ගමන් කොහොමද හිත එකතැනක තියාගන්නේ? අන්න ඒකට තමයි අපි අවධානයේ නැංගුරම කියලා දෙයක් පාවිච්චි කරන්නේ. අපි බලමු මොකක්ද කියලා. මේක තමයි ඉතින් කවුරු භාවනා කළත් මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය. හිත එක තැනක තියාගන්න හදනවා ඒත් ඒක එහෙ මෙහෙ දුවනවා. ඉතින් එහෙම හිත විසිරෙනකොට මොකද කරන්නේ? මෙන්න පිළිතුර. ඒ තමයි ස්පර්ශය. ඒ කියන්නේ අපේ පාදය පොළොවට වදිනකොට දැනෙන අර ගොරෝසු භෞතික සංවේදනය. හිතන්නකෝ ලණු වලින් හදපු පැදුරක් උඩ හරි වැලි මලුවක හරි ඇවිදිනවා කියලා. අන්න එතකොට කකුලට දැනෙනව නේද රළු ගතියක්. අන්න ඒ දැලීම තමයි අපේ හිතට නැංගුරම වෙන්නේ. හිත විසිරෙනකොට ආපහු එන්න තියෙන තැන. මෙතන තියෙන ලස්සනම කාරණේ තමයි අර ගොරෝසු රළු දෙනීමම හිතට කරන ආරාධනාවක් බවට පත්වෙන එක. ඒක හරියට අතීතයට අනාගතයට දුවල ගිහින් අතරමං වෙන හිතට කමක් නෑ ආපහු මෙතනට එන්න වර්තමානියට එන්න කියලා කරන හරිම මෘදු කරුණාවන්ත සීකැඳ වීමක් වගේ. හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු මේ පුහුණුව කොහොමද වර්ධනය වෙන්නේ කියලා. මෙතෙන්ද මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා මේක පරිපූර්ණත්වය හොයාගෙන යන ගමනක් නෙවෙයි මේක පියවරෙන් පියවර දියුණුවක් ලබන ගමනක්. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේක. ගොඩක් අය හිතනවා භාවනාවේ සාර්ථකත්වය කියන්නේ නොකඩවා එක තත්පරයක්වත් හිත විසිරෙන්න නොදී අවධානයේ තියාගන්න එක කියලා. නෑ ඒක නෙවෙයි. නියම පුහුණුව, නියම සාර්ථකත්වයේ තියෙන්නේ හිත විසිරෙන හැම වාරයකම එකට බනින්නේ නැතුව හරිම මෘදුව ආයමත් සැරයක් අවධානය අරමුණට ගේන එකයි. අන්න ඒක තමයි වැදගත්. මුලින්ම පටන් ගන්නකොට සමහර විට එක දිගට සිහිය තියාගන්න පුළුවන් වෙන්නේ පියවර පහක් වගේ හරිම පොඩි දුරක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. එතනින් එහාට හිත වෙන කොහේ හරි ආවි. හැබැයි පුහුණු වෙනකොට Tamanටම තේරෙයි මේ පියවර ගණන ටිකින් ටික වැඩි වෙනවා කියලා. පියවර පහ තිබුණ තැන එක දිගට පියවර 10 වුණත් අවධානය තියාගන්න පුළුවන් වේවි. මේ දියුණුව එතනින් නවතින්නේ නැහැ. ටික කාලයකින් පියවර 15ක් ඊටත් වඩා වැඩි ගාණක් සිහියෙන් ඇවිදින්න පුළුවන් වෙනවා. මෙතන ඉලක්කය පියවර ගණන් කරන එක නෙවෙයි. හැබැයි ඒක Tamanගේ කුසලතාවය ඇතුළතින්ම වර්ධනය වෙනවා කියන හොඳ සලකුණක්. අන්න ඒකට තමයි දැනගැනීමේ ගමනක් කියලා කියන්නේ. Taman දියුණු වෙනවා කියලා පිටින් කවුරුත් කියන්න ඕන වෙන්නේ නැහැ. අර සිහිය පිහිටුවීමේ හැකියාව Taman තුලම ටිකෙන් ටික වැඩෙනවා කියන එක Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ඒක හරිම සියුම් අත්දැකීමක්. හොඳයි. ඉතින් මේ පුහුණුව අපිව කොතනට දරගෙන යන්නේ? අපි දැන් බලමු මේ පටන් ගන්න සරල සිහිය කොහොමද කාලයත් එක්ක ගැඹුරු අවබෝධයක් එම නැත්නම් නුවණක් දක්වා විකාශනය වෙන්නේ කියලා. මුලදී මේ පුහුණුව තියෙන්නේ සතිය කියන මට්ටමේ. ඒ කියන්නේ සරලවම පාදයේ පොළවට ස්පර්ශ වෙනවා කියලා දැනගන්න එක විතරයි. හැබැයි පුහුණුවත් එක්ක ඒක සම්පජන්්‍ය කියන තැනට දියුණු වෙනවා. ඒ කියන්නේ නුවණින් දැනගන්නෙම. එතකොට දැනෙන්න පටන් ගන්නවා පාදයේ පොළවට ස්පර්ශ වෙන්නේ කොහොමද කියලා. මුලින්ම විලුඹ වදින හැටි, ඊළඟට පතුල මැද, අන්තිමට ඇඟිලි ස්පර්ශ වෙන හැටි. ඒක හරිම සියුම් විස්තරාත්මක දැනීම. ඉතින් බලන්න මේ සම්පූර්ණ පුහුණුවම පරිවර්තනයකට ලක් වෙනවා. අර එකම එක ගොරෝසු අරමුණකින් ඒ කියන්නේ ස්පර්ශයෙන් පටන් අරගෙන වර්තමාන මොහොතේ සිදුවන සියලුම භෞතික සංවේදනාවන් පිළිබඳ හරිම සියුම් පොහොසත් අවබෝධයක් දක්වා මේ පුහුණුව වර්ධනය වෙනවා. බලන්න මේ මුළු ගමනම පටන් ගන්නේ එකම එක මොහොතක අවතරණයකින් එකම එක පියවරකින්. ඉතින් අවසානයේ අහන්න තියෙන ප්‍රශ්නය තමයි මීළඟ පියවර කුමක්ද? සක්මන් භාවනාව එහෙම නැත්නම් ඇවිදින භාවනාව සමහර වෙලට අහලත් ඇති. ඉතින් ඇත්තටම මේක මොකක්ද? අපි හැමදාම කරන මේ ඇවිදින හෝ කියන සරල දෙයක් කොහොමද ගැඹුරු සිහිය පිහිටුවන පුහුණුවක් වෙන්නේ? අන්න ඒ ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. හිතන්න බලන්න. මනස සංසුන් කරගන්න තියෙන හොඳම මඟ අපේ දෙපාමුලම තිබුණොත් කොහොමද? අන්න ඒක තමයි සක්මන් භාවනාව කියන්නේ. හරි අපි බලමු මෙහෙම දාම කරන ඇවිදීම කියන ක්‍රියාව කොහොමද ප්‍රබල සිහි පිහිටවන මැවලමක් බවට පත් කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ඇවිදින්නේ කොහේ හරි යන්නේනේ. නේද අපි හිතේ තියෙන ගමනාන්තේ. හැබැයි සක්මන් භාවනාවේදී එහෙම ගමනාන්තයක් නැහැ. ඇත්තටම කිසිම අරමුණක් නැහැ කොහෙවත් යන්න. එකම දේ තමයි මේ මොහොතේ මේ තබන පියවරේ මේ ශරීරයේ දැනෙන දේවල් එක්ක සම්පූර්ණයෙන්ම මෙතන රැඳෙන එක. ඒක තමයි පුහුණු. හරි. ඉතින් කොහොමද මේක පටන් ගන්නෙ? ඕනෑම දෙයක් වගේ මේකෙත් පටන් ගැනීම වැදගත්. අපි බලමු මේ භාවනාවට අවශ්‍ය සරල ශාරීරික අඩිතාලම කොහොමද හරියටම දාගන්නේ කියලා. මේකට තියෙන්නේ හරිම සරල පීරවර හතරක්. පළවෙනි එක මුලින්ම කෙලිල් නිශ්චලව හිටගන්න. ශරීරයේ බර දෙපා වලට සමව බෙදිලා යන හැටි දැනෙන්න ඉඩ දෙන්න. හරි. දෙවෙනි එක බැල්ම ටිකක් පහට යොමු කරන්න. මීටර දෙකක් විතර ඉස්සරහින් පොළව දිහා සැහැල්ලුවෙන් බලන්න. කිසිම දෙයක් දිහා විශේෂයෙන් බලන්න ඕන නෑ. ඊළඟට තුන්වෙනි පියවර හරිම ස්වභාවික හුරුපුරුදු වේගයකින් ඇවිදින්න පටන් ගන්න. බලෙන් මුකුත් කරන්න එපා. හතරවෙනියට සහවදගත්ම දේ මම ඇවිදිනවා කියන එක දැනගන්න. අවධානය ශරීරයේ පහළ කොටසට. ඒ කියන්නේ කකුල් වලට යොමු කරන්න. ඔච්චරයි. හරි දැන් තමයි අපි මේ පුහුණුවේ හදවතටම යන්නේ. ඒ කියන්නේ බාහිර ලෝකයෙන් අපේ අවධානය ගලවලා අභ්‍යන්තරයට ඒ කියන්නේ අපේ ශරීරයේ සංවේදනාවලට යොමු කරන එක. හිතන්න එක පියවරක් කියන්නේ නිකම්ම පියවරක් නෙවෙයි ඒක සංවේදනාදාමයක් මොනවද මේ සංවේදනා බලන ශරීරයේ බර එක කකුලකින් අනිත් කකුලට මාරු වෙන හැටි යටිපතුල පොළවට වදින මොහොත ඊට පස්සේ විලුම්බ පොළවේ වදිනකොට දැනෙන පීඩනය ඒ පීඩනය යටිපතුල මැදින් ඉස්සරහට යන හැටි අන්තිමටම ඇඟිලි පොළවෙන් උඩට එසවන එසියුම් හැඟීම අනේ සම්පූර්ණ ක්‍රියාවලියම විමසිල්ලෙන් දැනගන්න එක තමයි මෙතන වෙන්න ඕනේ අවධානය තව ටිකක් ගැඹුරු කරන්න මේ වගේ ප්‍රශ්න හිතෙන් අහන්න. මම මේ ඇවිදින පොළව රළුද සිනිදුද? ඒක උණුසුම්ද නැත්නම් සිසිල්ද? මේ වගේ සරල ප්‍රශ්න හරියට නැංගුරමක් වගේ. විසිරෙන හිත ආයමත් මේ මොහොතට මේ ශරීරයට ගෙනත් බඳිනවා. මේක හරිම ලස්සන උපමාවක්. හිතන්න යටිපතුලේ දැනෙන සංවේදනාව කියන්නේ සාදයකට ආපු ප්‍රධාන අමුත්තා කියලා. ඉතින් අපි මොකද කරන්නේ? අපි අමුත්තාට පූර්ණ අවධානය දෙනෝ නේද? එහෙම කරනකොට හිතේ දුවන අනෙක් කතාබහවලට, ඒ කියන්නේ අනෙක් සිතුවිලි වලට ඇදිලා යන එක ඉබේටම අඩු වෙලා යනවා. හැබැයි ඉතින් කොච්චර උත්සාහ කරත් මනස විසිරෙනවා. ඒක නොවැළක්විය හැකි. ඇත්තටම ඒක මේ පුහුණුවෙම කොටසක්. වැදගත්ම දේ තමයි හිත විසිරුණාම ඒකත් එක්ක පොරබදන්නේ නැතුව කරුණාවෙන් සහ කුශල ලෙස ඒකට මුහුණ දෙර විදිය ඉගෙන ගන්න එක. මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි මේක. හිත විසිරුණා කියන්නේ අසමත් වුණා කියන එක නෙවෙයි. කවුරුත් අසමත් වෙන්නේ නැහැ. ඒක මනසේ ස්වභාවය. සිතුවිලි, ශබ්ද, දර්ශන පස්සේ හිත දුවන එක සාමාන්‍ය දෙයක්. අන්න ඒක ඒ විදිහටම පිළිගන්න එක තමයි පළවෙනි පියවර. ඉතින් හිත විසිරුණහම අපිට ක්‍රම දෙකකට ප්‍රතිචාර දක්වන්න පුරුණන් එකක් තමයි පොර බැඩීම. ඒ කියන්නේ සිතුවිලි එක්ක සටන් කරන එක, බලෙන් එලවන්න හදන එක, ඇයි මගේ හිත මෙහෙම කියලා Tamanටම දොස් කියාගන්න එක. අනිත් ක්‍රමේ තමයි පුහුණුව. ඒ කියන්නේ ආහිත විසිරුණා කියලා හඳුනගන්නවා ඒ සිතුවිලට යන්න ඉඩ දෙනවා ඊට පස්සේ හරිම මෘදු විදිහට අවධානය ආයෙත් ඇවිදීමට ගේනවා. අපි තෝරගන්න ඕන අන්නේ දෙවනි පාර. හිත ගොඩක්ම විසිරෙනවා නම් එක තැනක තියාගන්න හරිම අමාරු නම් අපිට පුංචි උදව්වක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කියන්නේ නාමකරණය කියලා. ඒ කියන්නේ හැම පියවරක් තියෙද්දිම හිතෙන් වම දකුණ කියලා සටහන් කරන එක. මේක හරියට කිහිලිකරුවක් වගේ. හැමදාම ඕනේ නෑ. හිත ගොඩක්ම නොසන්සුන් වෙලාවට විතරක් ස්ථාවර වෙන්න උදව්වක් විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේ කිහිලිකරුව පාවිච්චි කරන විදිහත් හරිම සරලයි. බලන්න. හිත ගොඩක්ම නොසන්සුන් වෙලාවට වම දකුණ කියන සටහන පාවිච්චි කරන්න. ටිකකින් හිත සංසුන් වෙන්න පටන් ගත්තම ඒ සටහන අතෑරලා දාන්න. ආයත් සංවේදනාවලටම අවධානය දෙන්න. හිත ආයමත් විසිරෙන ගත්තොත් ආයමත් කිහිලි කරව ගන්න. එච්චරයි. මේක නීතියක් නෙවෙයි. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා අවශ්‍ය නැති වෙලාවට අයින් කරන උදව්වක් විතරයි. මෙන්න මේක තමයි මේ පුහුණුවේ තියෙන තවත් ගැඹුරු තැනක්. හිත විසිරෙනකොට ඒකත් එක්ක තරහ වෙන්නේ නැතුව නිකමට බලන්න ඒක යන්නේ කොහෙටද කියලා. අනාගත සලස්මු වලටද, පරණ මතකයකටද, මොකක් හරි කනස්සල්ලකටද බලන් ඉන්නකොට තේරෙයි මේ විසිරියාම් කියන්නේ නිකම්ම නිකම් බාධා නෙවෙයි ඒවා අපේ මනසේ තියෙන පුරුදු අපේ හිතේ රටාවන් ගැන අපිටම කියලා දෙන වටිනා පාඩම්. හරි. දැන් අපි යන්නේ මේ පුහුණුවේ තවත් ගැඹුරු මට්ටමකට. මේක නිකම්ම සිහිය පිටුන එකෙන් එහාට ගිහින් අපි ලෝකයේ දකින විදිහ, අපි අපිවම දකින විදිහ වෙනස් කරන තැනක්. පුහුණුව දිගටම කරගෙන යනකොට හරීම සියුම්. ඒත් ගොඩක් ප්‍රබල වෙනසක් වෙන්න පටන් ගන්නවා. මුලින් තිබුණු මම ඇවිදිනවා කියන හැඟීම ටිකෙන් ටික ශරීරයක් ඇවිදිනවා කියන දැක්මක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මම කියන කෙනා එක්ක තදින් අල්ලන්නින් එක වෙනුවට මේ සිදුවෙන ක්‍රියාවලිය නිකම්ම නිරීක්ෂණය කරන තැනකපත් වෙනවා. එතකොට මම කියන කෙනා ක්‍රමයෙන් පසුබිමට යනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ එකම දෙයයි. ඒ තමයි මේ ඇවිදීමේ ක්‍රියාවලිය, සිතුවිලි නැගියන හැටි, ඒවා බැසගෙන යන හැටි, මේ ඔක්කොම දිගහැරෙනක දිහා බලාගෙන ඉන්න ඒකීය නිහඬ නිරීක්ෂණය විතරමයි. ඉතින් මේ දෘෂ්ටියේ වෙනස නිකම්ම සංකල්පයක් විතරක් නෙවෙයි. ඒකෙන් ඇත්තටම ප්‍රායෝගික ප්‍රතිඵල තියෙනවා. මොනවද අපේ සිතුවිලි සහ හැඟීම් එක්ක පොරබදන්නේ නැතුව ඒවයින් සෞඛ්‍ය සම්පන්න දුරක් තියාගන්න පුළුවන් වෙලවා. නිතරම එන මම මගේ කියන හැඟීම අඩු වෙලා යනවා. සංසුන් විනිශ්චයකින් තොර සියයක් ඇති වෙනවා. ඒ වගේම දේවල් බලෙන් කරන්න හදන්නේ නැතුව ස්වභාවිකව වෙන්නේ ඉඩ දෙන්න පුරුවන් වෙනවා. අවසාන වශයෙන් මේ සක්මන් මාවතෙන් අපේ එදිනදා ජීවිතේටම අරන් යන්න පුළුවන් ගැඹුරුම පාඩම තමයි මේක. ඒ තමයි තමන්ගෙම හිතවත් සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බැහැ කියලා වබුදුනාම ලෝකයේත් එක්ක නිතරම කරන සටන නවත්තලා ලෝකයේත් එක්ක සාමෙන් ජීවත් වෙන්න ලොකු ඉඩක් ලැබෙනවා කියන එක. ඉතින් මේ සරල ඒත් හරිම ගැඹුරු පුහුණුව Tamanම අත්දා බලනකොට මේ ප්‍රශ්නයත් හිතේ තියාගන්න. ඇවිදින ශරීරියත් හිතන මනසත් මේ දෙකම දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් එහෙනම් ඒ බලාගෙන ඉන්න කෙනා කවුද? අයිබෝන් අද අපි කතා කරමු සක්මන් භාවනාව ගැන. මේක නිකම්ම ඇවිදින එකක් නෙවෙයි. මේක ඇත්තටම හැම තැනම විසිරීලා යන අපේ අවධානය එක තැනකට ගන්න උදව් වෙන හරිම ප්‍රබල ක්‍රමයක්. සමහර වෙලාවට හිතනවාද මනස හරියට යුද පිටියක් වගේ කියලා? එක සිතුවිල්ලකින් තව එකකට පනිනවා, එක සද්දකින් තව එකකට ඇදිලා යනවා, කිසිම පාලනයක් නැතුව දුවනවා වගේ දැනෙනවා. ඒම අත්දැකීමක් තියෙනවා නම් මේ කතාබහ ගොඩක් වැදගත් වේවි. හරි. එහෙනම් අපි කෙලින්ම කාරණේට බහිමු. සක්මන් භාවනාව කිව්වම ලස්සන මල් වත්තකෝ සංසුන්ව ඇවිදිනවා වගේ දෙයක් හිතන්න එපා. නෑ. ඇත්තක මේක හරියට බාධක පිරිච්ච ලෝකයේ මැද්දෙම අපේ අවධානය පුහුණු කරන මානසික පුහුණු පිටියක් වගේ. මෙන්න මේකයි මේකේ තියෙන විශේෂත්වය. අපි මේක කරන්නේ ඇස් පියාගෙන නෙවි ඇස් අරගෙන සැබෑ ලෝකයේත් එක්කම. ඒ කියන්නේ අපට සද්ද ඇහෙනවා, දේවල් පේනවා, මිනිස්සු එහා මෙහා යනවා. ඉතින් මේ හැම දෙයක්ම මැද්දේ අවධානය රඳව ගන්න පුහුණු වෙන එක තමයි මේක මෙච්චරම බලගත් කරන්නේ. ඉතින් කොහොමද මේක හරියටම පටන් ගන්නෙ? හිතන තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. හරිම සරලයි. අපි බලමු මේකේ තියෙන ප්‍රායෝගික පියවර ටික මොනවද කියලා. හරි. පියවර හරිම සරලයි. පළවෙනියටම ඇස් අරගෙන ඔළුව කෙලින් තියාගන්න. ගොඩක් දුර බලන්නේ නැතුව අඩි 5ක් විතර ඉස්සරහ පොළව දිහා සැහැල්ලුවෙන් බලන්න. දෙක තමන්ට පහසු ස්වභාවික වේගයෙන් ඇවිදින්න හයියෙන්වත් හරිම හිමින්වත් නෙමෙයි තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕන හැම පියවරක්ම බිම තියෙනකොට යටිපතුලට දැනෙන ඒ ස්පර්ශයට අන්න ඒක තමයි අපේ අවධානයේ නැංගුරම මොළදිම පුරුදු වෙනකම් අවධානය ලේසියෙන්ම ගිලිහෙන්න පුළුවන් නිසා වටේ පිටේ බලබල යන්නකින් ටිකක් වලකින්න. ඒ වගේම බෙල්ල නමලා තමන්ගෙම කකුල් දිහා බලන්නත් යන්න එපා. අරමුණ වෙන්න ඕනි ස්වභාවික සැහැළු ඉරියව්වකින් මේක කරන්න එක. හොඳයි. ඇත්තම වැඩේ පටන් ගන්නෙ මෙතනින්. ශාරීරිකව ඇවිදින එකට වඩා මනස ඇතුලේ තිබෙන මේ පුරබැදීම මේ බාධකයක ගනුදෙනු කරන එක තමයි නියම අභ්‍යාසය වෙන්නේ. හිතන්නකෝ භාවනාව කරගෙන යනකොට එකපාරටම ලස්සන මලක් පේනවා. හිත එහෙට දුවනවා. වාහනයක සද්දයක් ඇහෙනවා, හිත ඒ පස්සේ යනවා. සමහර විට පරණ සිදුවීමක් මතක් වෙනවා, නැත්තම් හෙට කරන්න තියෙන වැඩක් ගැන හිතෙනවා. මේ හැමදේම හරිම සාමාන්‍යයි. මේවා තමයි අපේ අවධානය උදුරගන්නේ එන අභියෝග. මෙන්න මේක තමයි තදින්ම මතක තියාගන්න ඕන කාරණය. මනස එහෙ මෙහෙ දුවන එක අසාර්ථක වීමක් නෙමෙයි. නෑ. ඒක මේ ක්‍රියාවලියම කොටසක්. මුලදි මේක හරියට යුද්ධයක් වගේ දැරෙන එක හරිම ස්වභාවික දෙයක්. දැන් අපි බලමු මේකේ තියෙන වැදගත්ම රහස මොකද්ද කියලා. අපේ ඉලක්කය වෙන්න ඕන බාධා නැති කරන එක නෙවෙයි. ඒ බාධා ආවම අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරන එක. බලන්න මේ වෙනස. ගොඩක් අය හිතන්නේ එක දිගට අවධානය තියාගන්න බැරි වුණොත් ඒක වැරදි, අසාර්ථකයි කියලා. නමුත් ඇත්ත ඉලක්කය ඒක නෙමෙයි. සැබෑ ඉලක්කය තමයි හිත වෙන කොහේ හරි ගියා කියලා අඳුනගෙන ආයෙත් සැරයක් මෘදු විදියට ඒක පය තියෙන තැනට ගේන එක. ඒ කියන්නේ ජයග්‍රහණය කියන්නේ නොවැටි ඉන්න එක නෙමෙයි වැටෙනු හැම සැරේම ආයෙත් නැගිටින්න එක. හිත දහස් පාරක් වෙන තැන්වලට ගියත් ඒ දහස් පාර මේක අඳුරගෙන ආපහු පය තියෙන තැනට ගෙනාවොත් ඒ කියන්නේ දහස් වතාවක් සාර්ථක වෙලා තියෙනවා. මෙන්න මේක තමයි තීරණාත්මකම උපදේශය. අයියෝ හිත ආයෙත් ගියානේ කියලා Tamanටම දොස් කියාගන්න එකින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. හිත ගිය බව දැනගත්තා ආපහු ගෙනාවා. එච්චරයි. හරිම සරලයි. මොකද වෙන්නේ? අපි පසුතැවෙනකොට ඒ පසුතැවිල්ලම තවත් අලුත් සිතුවිල්ලක් වෙනවා. ඒකත් තවත් බාධකයක් වෙනවා. හිත විසිරී ගිය එක පළවෙනි හීපහරණ ඒ ගැන දුක් වෙන එක හරියට Tamanටම දෙවෙනි හීපහරකුත් ගහගන්නවා වගේ වැඩක්. ඒ නිසා පසුතැවීම අතෑරලා කෙලින්ම අවධානය ආපහු ගේන්න. ඉතින් මේ අභ්‍යාසයේ දිගටම කරගෙන යනකොට අපි නොදැනුවත්වම මනස ඇතුලේ පුදුමාකාර කුසලතාවයක් වර්ධනය වෙනවා. ඒක ජීවිතයේ ඕනෑම දෙයකට පාලිච්චි කරන්න පුළුවන් මානසික ශක්තියක් බවට පත්වෙනවා. මේ වර්ධනය වෙන කුසලතාවය හරියට මානසිකම ඉලක්කයකට වෙඩි තියෙනවා වගේ. ඒ කියන්නේ අපිට ඕන වෙලාවක අපිට ඕන කරන දෙයකට විතරක් අවධානය හරියටම ඉලක්ක කරන්න පුළුවන් හැකියාවක් ගොඩනගෙනවා. පොඩ්ඩක් හිටන්න. දකුණු කකුල බිම තියනකොට අපි අවධානය එතනට ඉලක්ක කරනවා. ඊළඟට වම් කකුල තියන්නේ වෙන තැනක. අපි ක්ෂණිකව අවධානය එතනින් අරගෙන අලුත් තැනට ඉලක්ක කරන්න ඕන. මේක හරියට දක්ෂ වෙඩික්කරුවෙක් එක ඉලක්කකට වෙඩි තියලා ක්ෂණිකව ඊළඟ ඉලක්කකට තුවක්කුව එල්ල කරනවා වගේ වැඩක්. මේකේදී වැදගත් වෙන්නේ එකපාර ලොකු පිම්මක් වනින එක නෙවෙයි. පොඩි ක්‍රමානුකූල දියුණුවක් ලබන එක. ඊයේ පියවර 7කට හරියට අවධානය තියාගන්න පුරුවන් වුණා නම් අද උත්සාහ කරමු 10කට, හෙට 15කට. මේ පොඩි පොඩි ජයග්‍රහණ තමයි කෙනෙක්ව දිගටම ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මේ සරල අභ්‍යාසයෙන් ගොඩනගා ගන්න අවධානය ඉලක්ක කිරීමේ හැකියාව පස්සේ කාලෙක ගැඹුරු භාවනා ක්‍රමවලට යොමු වෙන්න වර්තමාන මොහොතේ පැහැදිලි සීයකින් ඉන්න ශක්තිමත් අඩිතාලමක් සපේනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. මේකින කියවලා මේගින අහලා විතරක් දැනුම ලබා ගන්න බෑ. ඒක හරියට ගොඩබිම ඉඳගෙන පොතක් බලලා පීනන්න ඉගෙන ගන්න හදනවා වගේ වැඩක්. මේකේ නියම ප්‍රතිඵල ලබන්න නම් වැගේට බැහැලා අත්හදා බලන්නම වෙනවා. හිත එක තැනක තියාගන්න එක හරිම අමාරුයි වගේ දැනෙනවද? නිකන් ඉන්නකොටත් හිත එහෙට මෙහෙට දුවනවා. අන්න ඒ වගේ නොසන්සුන් මනසක් තියෙන කෙනෙක්ට සක්මන් භාවනාව කියන්නේ ඇත්තටම හරිම ප්‍රායෝගික විසඳුමක්. ඉතින් අපි බලමුද මේ හරිම සරල ඒත් පුදුම විදියට බලවත් ක්‍රමයේ ගැන ටිකක් ගැඹුරින්. මේක ඇත්තටම අපි හැමෝටම වගේ පොදු දෙයක් නේද? එක දෙයක් ගැන අවධානය යොමු කරගෙන ඉන්න හදනකොටම කොහෙන් හරි මතකයක් එනවා, හිත අනාගතයට දුවනවා, එමත් නැත්නම් හිතා ගන්නත් බැරි දහසක් දේවල් ඔලුවට එනවා. හැබැයි ඒකට කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේක හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතනවා හිත විසිරෙන එක ලොකු පරාජයක් කියලා. ඒත් ඇත්තටම එහෙම නෙමෙයි. වැදගත්ම දේ තමයි ඒක පරාජයක් විදියට දකින එක නවත්තලා අපේ පුහුණුව පටන් ගන්න නියමම තැන විදියට දකින එක. ඇත්තටම කියනවනම් භාවනාව පටන් ගන්නෙ අන්න එතනින්. එහෙනම් අපි බලමු මේ අභ්‍යන්තර සටන ජය ගන්න පුරුවන් විදියක් ගන්න. හරි. ඉතින් අපි මේ කාරණය ගැන කතා කරද්දී මුලින්ම බලමු මනසේ මේ අභ්‍යන්තර සටන ගැන. ඊට පස්සේ අපි යනව ක්‍රියාශීලී මාවතක් වෙන සක්මන් භාවනාවට. ඊළඟට වැදගත්ම කොටස නැවත පැමිණීමේ කලාව ගැන කතා කරනවා. ඊට පස්සේ ඒකාග්‍ර මනසක් ගොඩනගන්නේ කොහොමද කියලා බලලා අවසානයේ මේ සරල පියවරවල ඉඳන් ගැඹුරු ප්‍රඥාවක් දක්වා යන්නේ කොහොමද කියලාත් බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසෙන් මනසේ අභ්‍යන්තර සටන. මෙතනදී අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ පුහුණුව සිද්ධ වෙන පසුබිම. ඒ කියන්නේ අපේම ඔය නොසන්සුන් මනස ඇතුලේ මේ භාවනාව වැඩ කරන්නේ කොහොමද කියන එක. හිතන්න මේ භාවනාව කරන්න තියෙන්නේ කැලෑවක කිසිම සද්දයක් නැති තැනක නෙමෙයි. අපි ඇස් අරගෙන ඉන්නේ. ඉතින් අපිට දේවල් පේනවා, වටේ පිටේ තියෙන සද්ද ඇහෙනවා, අනිත් අය එහා මෙහා යනවා පේනවා. මේ හැම බාධකයක්ම මැද්දේ තමයි මේ පුහුණුව කරන්න තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක තමයි අපේ අභියෝගාත්මක පුහුණු පිට්ටනිය වෙන්නේ. හොඳයි. ඉතින් මේ නොසන්සුන්කමට මේ අභ්‍යන්තර කලබලයට මෙන්න තියෙනවා කදිම ක්‍රියාශීලී විසඳුමක්. සක්මන් භාවනාව. සරලවම කිව්වොත් ඇවිදින එකම භාවනාවක් කරගන්න පුළුවන් පුදුම විදිය ක්‍රමයක්. මේක පුහුණු වෙන එක ඇත්තටම හරිම සරලයි. මුලින්ම ඇවිදින්න පුළුවන් පැහැදිලි පාරක් හොයාගන්න. ඊට පස්සේ ගොඩක් වේගෙන්වත් ගොඩක් හෙමින්වත් නෙමෙයි Tamanට හුරු පුරුදු සාමාන්‍ය වේගයෙන් ඇවිදින්න. ඇස් වහන්න ඕන නැහැ. ඇස් අරගෙන අඩි 5ක් විතර ඉස්සරහා බිම දිහා මෘදුව බලා ගන්න. වැදගත්ම දේ අවධානය යොමු කරන්න ඕන එකම දේ තමයි කකුල බිම තියෙනකොට දැනෙන ඒ සරල සියුම් ස්පර්ශයට විතරයි. හරි. දැන් අපි එන්නේ මේ මුළු පුහුණුවේම වැදගත්ම තැනට. ඒමත් නැත්නම් හදවතට. භාවනාවේ සාර්ථකත්වය කියන්නේ ඇත්තරම මොකක්ද? අපි ඒ ගැන අලුත් විදියකට හිතලා බලමු. මෙන්න මේ කාරණය හරියටම තේරුම් ගන්න. වැදගත් වෙන්නේ හිත වෙනතක යන එක නවත්තන එක නෙමෙයි. වැදගත් වෙන්නේ හිත වෙනතක ගියාම ඒ ගැන පසුතැවෙන්නේ නැටුව ආයමත් මනස මුලට ගේන එක. ඇත්තටම ගැටලුව හිත විසිරෙන එක නෙමෙයි, ඒක හිතේ ස්වභාවය. නියම සාර්ථකත්වයේ තියෙන්නේ හිත ගිය බව දැකලා Tamanටම බැනගන්නේ නැතුව හරිම කරුමාවන්ත විදියට ආයමත අවධානය පාදයේ ස්පර්ශයට ගේන එකේ. බලන්න අපි ගොඩක් වෙලාවට හිතන ඉලක්කය තමයි කවදාවත් හිත විසිරෙන්න බෑ පරිපූර්ණ ඒකාග්‍රතාවයක් ඕන හිත විසිරුණත් ඒක පරාජයක් කියන එක. ඒත් ඇත්තම ඉලක්කය ඊට වඩා කොච්චර වෙනස්ද? හිත විසිරුණාම ඒක දක්ෂ විදයට ආපෝ ගේන්න එක. හිත විනතක ගිය බව දකින්න එක. අන්නේ නැවත පැමිණීම තමයි ජයග්‍රහණය විදිහට සලකන්න ඕන. එහෙමනම් සාර්ථක මොහොත කියන්නේ කොච්චර වෙලාවක් අවධානයෙන් හිටියද කියන එක නෙමෙයි. සාර්ථක මොහොත කියන්නේ හිත වෙනතක ගිහින් කියලා තේරුම් අරගෙන ඒක හරිම මුරුදු විදිහට ආපහු ගේන ක්‍රියාව. ඒ කියන්නේ සාර්ථකත්වය මනින්න ඕන කොච්චර වාරයක් හිත ආපහු ගෙනාවද කියන එකෙන්. හැම වතාවකම හිත අපහු ගේන එක හරියට ලකුණක් දාගන්නවා වගේ අන්න ඒක තමයි ඇත්තම ජයග්‍රහණය. ඉතින් මේ විදිහට එක පියවරක් ගානේ මානසික ශක්තිය ගොඩ නැගෙනවා. හිත නැවත නැවතගෙන මේ සරල ක්‍රියාවෙන් අපි හිතන්නේවත් නැති විදිහේ ප්‍රබල මානසික ශක්තියක් ඇති වෙනවා. බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. හිතන්න අද දවසේම පුළුවන් උනේ පියවර 10ක් විතරයි අවධානයෙන් තියන්න. අන්නේ ඒක තමයි අද දවසේ ජයග්‍රහණය. අයියෝ මට පුරවන් උනේ 10යිනේ කියලා දුක් වෙනව වෙනුවට නියමයි. මම කොහොම හරි පියවර 10ක් මගේ අවධානයෙන් තිබ්බා කියලා ඒ ගැන සතුටු වෙන්න. ඒක තමයි ඇත්තම ජයග්‍රහණය. එතකොට හෙට දවසේ ඉලක්කය වෙන්නේ සමහර වඩා පියවර 15ක්. මෙතන වැදගත්ම දේ තමයි එක රැයකින් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන එක නෙමෙයි. ටිකින් ටික හරිම ස්ථාවර විදිහට Tamanටම කරුණාවන්ත වෙමින් මේ පුහුණුව කරන එක. මේක හිතන්නකෝ හරියට ස්නයිපර් කෙනෙක් ඉලක්කයකට වෙඩි තියනවා වගේ කියලා. දකුණු පාදයේ බිම තියෙනකොට අවධානය එක තැනක. ඊළඟට වම් පාදයේ බිම තියෙන ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තැනක. ඒ කියන්නේ එක ඉලක්කයක තිබ්බ අවධානය ඇතෑරලා තත්පරෙන් අලුත් ඉලක්කයකට අවධානය යොමු කරන්න ඕන. මේ අවධානය ඉලක්ක කරන හැකියාව අනේ ඒක තමයි නිර්වදේ කුසලතාවය. ඉතින් මේ සරල පියවරවල ඉඳලා අපි කොහොමද ගැඹුරු ප්‍රඥාවක් දක්වා යන්නේ? මේ සරල ඇවිදීම සහ අවධානය ආපහු ගේන එකෙන් අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු මානසික පුහුණුවක් සහ අවබෝධයක් ලැබෙනවා. අපි දැන් බලමු මේ ප්‍රතිඵල මනවදි කියලා. හැබැයි එක දෙයක් තියෙනවා. මේක පොත් කියවලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම අත්විඳින්නම ඕන දෙයක්. හරියට ගොඩේ ඉඳගෙන පීනන්න ඉගෙන ගන්න බැහැ වගේ මේකේ ප්‍රතිඵල ගන්න නම් මේ පුහුණුවට බහින්නම වෙනවා. ප්‍රායෝගිකව කරලා බලන්නම වෙනවා. ඉතින් මේ සරල පුහුණුවෙන් මොනවද අපි ගොඩනගා ගන්නා කුසලතා අවධානය Tamanට ඕන තැනක තියන්න පුළුවන් වෙනවා. මනසයි ශරීරයයි එකට සම්බන්ධ වෙනවා. බාහිර දේවලින් හිත විසිරෙන එකට ඔරොත්තු දීම හැකියාව වැඩි වෙනවා. ඒ වගේම අනාගතයේදී තවත් ගැඹුරු භාවනා ක්‍රමවලට යන්න අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් හෙදිනවා. ඉතින් අවසාන වශයෙන් මෙහෙම හිතලා බලන්න. ජීවිතයේ ලොකුම බලය තියන්නේ කවදාවත් නොවැටී ඉන්න එකේ නෙවෙයි, වැටෙනු හැම වාරයකම නැගිටින්න එකේ නම්, ඒ වගේම මනසේ ලොකුම ශක්තිය තියන්නේත් කවදාවත් අවධානය බිඳෙන්නේ නැතුව තියාගන්න එකේ නෙවෙයි, ඒක බිඳුණු හැම වාරයකම ආපහු ගේන්න තියෙන හැකියාව තුන නම් සක්මන් භාවනාව. මේ වචන ටික ඇහුණ ගමන් ගොඩක් දෙනෙක්ට හිතට එන්නේ නිකන් ඇවිදින එකක් ගැන නේද? හැබැයි ඇත්තටම අපි ඇස් දෙකට දකින මේ සරල ක්‍රියාව පිටිපස්සේ ඊට වඩා ගොඩක් ගැඹුරු, ගොඩක් බලවත් දෙයක් හැංගිලා තියෙනවා. හොඳයි. අපි එහෙනම් මේ ගැන ටික ගැඹුරින් හොයලා බලමු. ඉතින් අපි මේ ගමන පටන් ගමු මේ බොහොම සරල ඒත් ගොඩක් වැදගත් ප්‍රශ්නෙන්. මොකද්ද මේ සක්මන් භාවනාවේ ඇත්තම අරමුණ? ඇත්තම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නිකම්ම නිකම් ඇවිදීමක්ද නැත්තම් අපි හිතනවට වඩා දෙයක් මෙතන තියනවාද? හොඳයි. දැන් බලන්න ගොඩක් වෙලාවට අපි හිතන්නේ සක්මන් කරනවා කියන්නේ මෛත්‍රී භාවනාව වඩන්න හොඳ වෙලාවක්. එහෙම නැත්නම් බුදු ගුණ මෙනෙහි කරන්න අවස්ථාවක් සමහර වෙලාවට ආනාපාන සතියට විකල්පයක්. එහෙම නැත්නම් ඔළුව සැහැල්ලු කරගන්න කරන අවදීමක් කියලා. ඇත්තරම ඒ දේවල් ඇවිදින ගමන් කරන්න බැරි නෑ. පුළුවන්. ඒත් විධිමත් සක්මන් භාවනාවේ හරය ඒකේ නිශ්චිතම අරමුණ මේකක්වත් නෙවෙයි. ඒක ඊට වඩා වෙනස් බොහොම විශේෂිත මූලික කුසලතාවයක් ගොඩනගන පුහුණුවක්. හරි. එහෙනම් අපි බලමු මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේක නිකම්ම ඇවිදීමකට වඩා එහා යන්නේ කොහොමද කියලා බලමු. ඊළඟට අපේ මේ හැමතැනම දුවන හිතේ ගැටලුව ගැන කතා කරලා ඒකට මේ පුහුණුව උදව් වෙන්නේ කොහොමද කියලා බලමු. ඒ එක්කම මේකෙන් මනසටයි ශරීරයටයි ලැබෙන ප්‍රතිලාභ ගැනත් කතා කරලා අවසානයේ මේ සිත නිවසට ගෙනේම කියන කාරණේ තේරුම් ගමු. හොඳයි එනම් අපි පළවෙනි කාරණයට බහිමු. කොහොමද මේක නිකම්ම නිකන් ඇවිදීමකට වඩා දෙයක් වෙන්නේ? මොකද මේ පුහුණුවේ තියෙන සැබෑම ගැඹුරුම ඉලක්කය. මෙන්න මේකයි කාරණය. සක්මන් භාවනාව කියන්නේ ඇත්තටම විපස්සනා භාවනාවට අඩිතාලමක්. ඒ කියන්නේ ඊට පස්සේ එන ගැඹුරු ප්‍රඥා භාවනාවට යන්න කලින් අපේ මනසට අවශ්‍ය කරන තියුණු බව, ඒ මොහොතේම පවතින සිහිය වර්ධනය කරගන්න කරන මූලිකම පුහුණුවක්. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක මොනවත් ගැන හිතන එකක් නෙවෙයි. බුදුගුණ, මෛත්‍රිය මේ කිසි දෙයක් ගැන කල්පනා කරන එකක් නෙවෙයි. මේක ඊට වඩා ප්‍රායෝගික දෙයක්. මේක කුසලතාවයක් දියුණු කර ගැනීමක්. හිතන්නකෝ දුනු අය කිල්ලක්කෙටම විදින්න පුරුදු වෙනවා වගේ අපේ අවධානය හරියටම ඕන තැනට හරියටම ඕන වෙලාවට ගොඩබස්සවන්න මනස පුහුණු කරන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරි. දැන් ප්‍රශ්නයක් එනවා. ඇයි මේ වගේ විශේෂ පුහුණුවක් ඕන වෙන්නේ? අවධානය යොමු කරන්න මේ තරම් අමාරුද? ඔව්. ඒකට හේතුව තමයි අපේ හිතේ සාමාන්‍ය පුහුණු නොකරපු ස්වභාවය. මෙන්න මේකයි අපේ හිතේ කතාව. වම් පැත්ත බලන්න. ඒ තමයි පුහුණු නොකළ මනස. එක තැනක ඉන්නේ නැහැ. අතීතයට දුවනවා අනාගතය ගැන හිතනවා මාතෘකාවෙන් මාතෘකාවට පනිනවා ඒ කියන්නේ නිකම් හිතුවක්කාර විසිරුණු එකක්. හැබැයි දකුණු පැත්තේ තියෙන්නේ අපි මේ පුහුණුවෙන් යන්න හදන තැන. ඒ කියන්නේ දැන් කියන මොහොතේ ඉන්න සංසුන් එකඟ ඒකාග්‍ර මනසක්. මේක තේරුම් ගන්න හරිම ලස්සන උපමාවක් තියෙනවා. ඒ තමයි කල්පනා ලෝකේ. අපි හැමෝම වගේ වැඩිපුරම ජීවත් වෙන්නේ මේ කල්පනා ලෝකේ. එතන සිතුවිලි ලෝකේ. හැබැයි ඊට එහායින් ඇත්තරම අපිට දැනෙන ස්පර්ශ වෙන සෘජු අධ්‍යක්ීම් ලෝකයක්ත් තියෙනවා. ඉතින් මේ පුහුණුවේ සම්පූර්ණ අරමුණ වෙන්නේ හිත අර කල්පනා ලෝකයෙන් එළියට අරගෙන මේ සෘජු අධ්‍යක්ීම් ලෝකෙට ගොඩබස්සවන එක. හරි. ඇයි මේක කරන්න ඕන කියන එක දැන් පැහැදිලි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. මොකද්ද මේකේ තියෙන ඒ සරල ඒත් පුදුම විදියට බලවත් තාක්ෂණික ක්‍රමය? බලන්න ශාරීරිකව කරන්න තියෙන දේ හරිම සරලයි. 1. පය උස්සනවා. 2. ඉස්සරහට ගෙනියනවා. 3. බිම තියනවා. හැබැයි අසල්ම සෙල්ලම අභියෝගය තියෙන්නේ හතරවෙනි පියවරේ. ඒ තමයි අඩිය පොළවට වදින ඒ මොහොතේම ඒ දැනෙන ස්පර්ශයටම අවධානය හරියටම ගලපන එක. මෙන්න මේකේ තියෙන සියුම්ම තැන. හිතන්න අවධානයේ කලින් ගියොත් ඒ කියන්නේ পায় බිම වදින්න කලින් හිත එතනෙත ගියොත් ඒක තාම වෙලා නැහැ. ඒක කල්පනාවක් විතරයි. අවධානය පරක්කු වුණොත් ඒ කියන්නේ পায় වැදිලා ඉවර වෙලා හිත ගියොත් ඒ මොහොත ඉවරයි. ඒක මතකයක් විතරයි. අභියෝගය තමයි කලිනුත් නැතුව පස්සෙත් නැතුව හරියටම পায় බිම වදින මොහොතත් හිතේ අවධානයත් එකටම සමපාත කරන එක. හොඳයි. මේ වගේ සියුම් පුහුණුවක් කරන එක ලේසි නෑ. ඒක අභියෝගයක්. ඉතින් මේ මහන්සියට ලැබෙන ප්‍රතිඵල මොනවද? අපි දැන් බලමු මේකෙන් අපේ මනසට වගේම ශරීරයටත් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. මානසික පැත්තෙන් ගත්තොත් ප්‍රතිලාභ කීපයක්ම තියෙනවා. එකක් තමයි ගැඹුරු එකඟතාවයක්. ඒ කියන්නේ සමාධියක් ඇතිවෙන එක. ඊටත් වඩා වැදගත් දේ තමයි මේක කරනකොට අපිටම තේරෙන්න පටන් ගන්නවා අපේ හිතේ ඇත්ත ස්වභාවය. ඒක කොච්චරනම් විසිරිලද කොච්චරනම් හිතුවක්කාරද කියලා. ඒක දැක්කට පස්සේ තමයි නොකඩවා සිහිය පවත්ව ගන්න ඕන කියලා උනන්දු ඇති වෙන්නේ. අන්තිමට මේ ඔක්කොම නිසා හිතේ ලොකු සංසුන් බවක් නිහඬ බවක් ඇති වෙනවා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මේක හිතට විතරක් නෙවෙයි ශරීරයටත් ගොඩක් හිත කරයි. පුරාණ චංකමනානිසංස සූත්‍රයේ පවා මේ සක්මන් භාවනාවයි ශාරීරික සුවතාවයයි අතර තියෙන ප්‍රබල සම්බන්ධය ගැන පැහැදිලිවම සඳහන් වෙනවා. මේකේ බලය ගැන කියන්න නූතන කාලෙනුත් අපූරු කතාවක් තියෙනවා. නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහලේ වෛද්‍යවරයෙක් පිළිකා රෝගීන්ට බෙහෙතක් වගේ මේ සක්මන් භාවනාව නියම කරනවා. හිතාගන්න පුළුවන්ද ඒ විදිහට සුවේ ලැබපු කෙනෙක් දැන් Taman ලැබපුයේ සුවේ අනිත් අයට දෙන්න ඕන කියන චේතනාවෙන් නොමිලේම අනිත් අයට සක්මන් මං තනලා දෙනවලු. ඒකෙම තේරෙනව නේද මේ සරල ක්‍රියාවේ තියෙන පුදුමාකාර බලය හරි. අපි අරමුණ ගැන කතා කළා, කරන විදිහ ගැන කතා කළා, ප්‍රතිඵල ගැනත් කතා කළා. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම පාඩම මොකක්ද? මේ හැම දෙයකම හරය තමයි මේ සිත නිවසට ගෙනීම. හිතන්න අපේ හිතේ තියෙන ලොකුම පුරුද්ද තමයි gederin පැනලා යන එක. නිතරම එළියේ වෙන මිනිසු ගාව වෙන තැන්වල වෙන තේවල් ගාව ඉතින් මේ පුහුණුව කියන්නේ වෙන දෙයක් නෙවෙයි. එහෙම පැනලා යන හිතව ආපහු gederට ගෙන්න ගන්න කරන ව්‍යායාමයක්. මෙතන geder කියන්නේ මේ අපේ ශාරීරිය. මේ ගමන හරිම ලස්සනට මේ වචන ටිකෙන් කියවෙනවා හෙමින් හෙමින් අර එතන ඒ කියන්නේ අනිත් අයයි අනිත් දේවලුයි එක්ක තිබුණු හිත ටිකෙන් ටික මෙතනට ඒ කියන්නේ අපිත් එක්ක ඉන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි මේ පුහුණුවේ ඇත්තම වටිනාම ප්‍රතිඵලය. ඉතින් මේ හැමදේම අහගෙන හිටියට පස්සේ අපිට අපේම අහගන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේ මේ මොහොතේදී හරියටම මේ දැන් Tamange සිත තියෙන්නේ කොහෙද? ඒක ඇත්තටම මෙතන මේ ශරීරයේ එක්කද තියෙන්නේ? නැත්නම් අතීතයක හරි අනාගතයක හරි අතරමං වෙලාද. අයිබෝවන් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ සිහිය පුරුදු කරන ඒත් එච්චරම කතාබහට ලක් නොවුණු හරිම ප්‍රබල ක්‍රමයක් ගැන. ඒ තමයි සක්මන් භාවනාව. හොඳයි භාවනාව කිව්ව ගමන් හිතේ මැවෙන චිත්‍රය මොකද්ද? බොහෝ දුරට අපි හැමෝගෙම ඔළුවට එන්න එකම වගේ රූපයක්. ඔව් අන්න ඒක හරස්පද බැඳගෙන ඇස් දෙක පියාගෙන කිසිම හෙලවීමක් නැතුව ඉන්න කෙනෙක්. ඒත් ඇත්තටම සිහිය වඩන්න තියෙන එකම ක්‍රමය මේක විතරක්මද? අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. මොකද සක්මන් භාවනාව අර අපි හිතේ මවාගත්ත චිත්‍රයට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නිසා මුලදී මේක ටිකක් අමුතුයි නුහුරුයි වඩේ දැනෙන්න පුළුවන්. බලන්නකෝ මෙතනදී ඇස් පියාගන්නේ නැහැ. අපි ඇවිදින්නේ සාමාන්‍ය ස්වභාවික වේගෙන්. ඉතින් එක තැනක ඉඳගෙන ඉන්නවට වඩා ශාරීරික චලනයත් එක්කම අපි ක්‍රියාශීලීව සම්බන්ධ වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි එක තැන ඉන්න අමාරු නිතරම හිත දුවන ක්‍රියාශීලී මනසක් තියෙන කෙනෙක්ට සමහර වෙලට දරුවෙක්ට උනත් මේ ක්‍රමය පුදුම විදිහට සාර්ථක වෙන්න පුළුවන්. ඇත්තටම පුදුම හිතෙන කාරණය තමයි මුලදී මේක අභියෝගයක් වගේ දැනුණට පුරුදු වුණාම හුඟක් දෙනෙක් කියන දෙයක් තමයි වාඩිවලා කරන භාවනාවටත් වඩා දැන් සක්මනට කැමතියි කියන එක. ඒකෙන්ම තේරෙනවා මේක තියෙන බලය. ඉතින් කොහොමද මේක හරියටම කරන්නේ? භාවනාවේදී තියෙන ලොකුම අභියෝගය. ඒ කියන්නේ එක තැනක තියාගන්න බැරිව දුවන හිතට මේ ක්‍රමය උත්තර දෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේක ඉතින් අපි හැමෝම දන්න දෙයක් නේද? හිත එක තැනක තියෙන්නේ නෑනේ. එක්ක දුවන්නේ වෙලා ඉවරුණු දේවල් ගැන හිතන්න, නැත්නම් වෙන්න තියෙන දේවල් ගැන හිතන්න. වර්තමානයේ රැඳෙන එක තමයි අමාරුම දේ. සක්මන් භාවනාවේදී අපි පාවිච්චි කරන නැංගුරම පළයි මේ ගොරෝසු දැනීම කියන්නේ. ඒ කියන්නේ අපේ පාදය පොළවට වදිනකොට දැනෙන ඒ පැහැදිලි භෞතික ස්පර්ශය. ඒක වෙන්න පුරුවන් වැලිමලුවක දැනෙන සීතල නැත්නම් gedara ටයිල් පොළවේ දැනෙන ස්පර්ශය. වැදගත්ම දේ තමයි මේ ස්පර්ශය කියන්නේ හිතට කරන අනකිරීමක් නෙවෙයි. ඒක හරියට හරිම මෘදු ආරාධනාවක් වගේ. ඔහේ දුවදුව ඉන්නේ නැතුව ආයෙත් මේ මොහොතට මේ ශරීරයට එන්න කියලා කරන මෘදු මතක් කිරීමක්. මේ පුහුණුවේ තියෙන තමත් ලස්සන දෙයක් තමයි අපේ දියුණුව අපිටම මැනගන්න පුරුවන් වීම. ඒක හරියට පියවරෙන් පියවර ඉදිරියට යන අපිටම බලාගන්න පුරුවන් ගමනක් වගේ. හිතන්න මුල්ම දවසේ හිත වෙන කොහෙවත් යන්නේ නැතුව එක දිගට අවධානය තියාගන්න පුළුවන් වෙන්නේ පියවර පහක් විතර වෙන්න පුළුවන්. ඒක තමයි ආරම්භය. ඒ ඇති පුහුණු වෙනකොට ටික දවසකින් Tamanඩම තේරෙන්න පටන් ගන්න ඒවි. ආ දැන් පියවර පහකට වඩා එක දිගට හිත තියාගන්න පුරුවන් කියලා. සමහර විට ඒක දැන් පියවර 10ක් දක්වා වැඩි වෙලා ඇති. තව තවත් පුහුණු වෙනකොට ඒ හැකියාව තවත් දියුණු වෙනවා. පියවර 15ක් සමහර විට 20ක් වුණත් හිත වෙනතක නොයා එකම අරමුණක තියාගන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක මේක කාත් එක්කවත් තියෙන තරගයක්වත් ලකුණු එකතු කරන ක්‍රීඩාවක්වත් නෙවෙයි. මේ ඉලක්ටම් වලින් පෙන්වන්නේ Taman තුලම සිහිය පිහිටුවීමේ කුසලතාවය ටිකෙන් ටික ස්වභාවිකව වර්ධනය වෙන හැටි Tamanටම දැනෙන එක විතරයි. හරි. දැන් පුහුණුව තවත් ගැඹුරු වෙනකොට අපි නිකම්ම පාදයේ ස්පර්ශය දැනගන්නවට වඩා එහාට යනවා. අපි ඒ ස්පර්ශය ඇතුලේ තියෙන විස්තර දකින්න විමසන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී අපි අධ්‍යර දෙකක් හරහා යනවා. පළවෙනි එක තමයි සතිය ඒ කියන්නේ ආ මගේ පාදේ පොළවට වදිනවා කියලා සරලව සිහියෙන් දැනගන්න එක. ඊළඟට එන්නේ සම්පචඤ්ඤය. මෙතනදී අපි තවත් ගැඹුරට යනවා. අපි නුවණින් විමසනවා. විලුඹද මුලින්ම වෙතුනේ පතුල දැනෙන්නේ කොහමද? ඇඟිලි එසවෙන්නේ මොන විදියටද කියලා. ඒක නිකම් දැනගැනීමෙන් එහා ගිය විමසීමක්. දැන් අපි කතා කරන්නේ මේ පුහුණුවේ තියෙන තවත් ගැඹුරු ඒ වගේම මුලදි ටිකක් අමුතුයි කියලා හිතන පැත්තක් ගැන ඒ තමයි වේදනාව වගේ දෙයක් පාවිච්චි කරන හැටි. හිතලා බලන්න අපි ඇවිදිනකොට කකුලේ පොඩි වේදනාවක් හිරියක් වගේ දෙයක් දැනෙනවා කියලා. හිත කොහේ හරි ඈතක ගිහින් තිබුණත් ඒ වේදනාව ආව ගමන් 탁කලා හිත ආයෙ ශරීරයට එනවා නේද? ඒක නිතතින්ම වෙන දෙයක්. ඉතින් අපි කරන්නේ මේකයි. ඒ වේදනාව කියන බාධාවට විරුද්ධ නොවි ඒකත් එක සටන් නොකර ඒකම අපේ අලුත් අරමුණ අලුත් නැංගුරුම කරගන්නවා. අවධානය සම්පූර්ණයෙන්ම ඒ වේදනාව කියන දැනීම මතට යොමු කරලා හිත වර්තමානයේ තියාගන්නවා. ඉතින් මෙතනදී වෙන්නේ හරිම ප්‍රබල මානසික පෙරලියක් අපි සාමාන්‍යයෙන් බාධාවක් අභියෝගයක් කියලා හිතන දෙයක්ම අපේ සිහිය තියුණු කරගන්න වාසියකට හරව ගන්නවා. අභියෝගයක් වාසියක් බවට පත්වෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන මොහොතක් හිතන්න. අපේ ජීවිතයේ අවධානය වෙනතකට යොමු කරන අපිට බාධා කරන දේවල්ම අපේ සිහිය පුහුණු කරන්න පාවිච්චි කරන හොඳම ගුරුවරුන් බවට පත් කරගන්න පුළුවන් වුණොත් ඒක කොයිතරම් වෙනසක් වෙයිද